ගරු ස්වාමින් වහන්සේ මට මට තියෙන ප්‍රශ්නේ සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් කියන්නේ කොයි වගේ ලක්ෂණ තියෙන කෙනෙක්ද මාර්ගස්ත පුද්ගලයෙක් දැන් සෝවාන් මාර්ගස්ත පුද්ගලයා ගැන සූත්‍රවල සහ අභිධර්ම ක්‍රමයට දෙවිධයකට විස්තර කරනවා අභිධර්ම ක්‍රමයට මාර්ගස්ත පුද්ගලයා කියලා කියන්නේ සෝවාන් මාර්ගසිත ඇති වෙන ෂණය තමයි මාර්ගස්ත කියන්නේ ඵලසිත ඇති වෙන ෂණය ඵලස්ත. හැබැයි සූත්‍ර ක්‍රමයට කියනකොට ඒ ෂණය විතරක් නෙමෙයි සෝවාන් මාර්ගය සඳහා අවතීර්ණ වුණු. ඒ කියන්නේ දැන් අපි මේ කතා කරපු උද්‍යව්‍ය ඥානේ පටන් සංඛාර උපේක්ඛා ඥානේ අනුලෝම ඥානේ දක්වා දියුණු කරන තැනැත්තා තමයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයා හැටියට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. සප්ත විසුද්ධීන්ගෙන් ගත්තොත් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියන ඔය විසුද්ධීන් ප්‍රගුණ කරන්නා වූ තැනැත්තා තමයි මාර්ගස්ත පුද්ගලයා හැටියට හඳුනා ගන්නට පුළුවන්. පලස්ත පුද්ගලයා කියන්නේ මේ සත්‍යානුලෝමික ඥාණයෙන් පස්සේ මාර්ග ඥානය උපදවාගත්තු තැනැත්තා. එහෙම නැත්නම් සත්‍ය විසුද්ධි ක්‍රමයට අනුව කිව්වොත් ඥාන දර්ශන විසුද්ධිය උපදවාගත්තු තැනැත්තා. එතකොට එතනට එනකම් මේ අවශේෂ ඥානයන් ප්‍රගුණ කරන අය මාර්ගස්ත පුද්ගලයෝයි කියලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒවට තාම අවතීර්ණ වෙලාවක් නැතිනම් ඒගොල්ලෝ ඒ මග අනුගමනය කරන අය හැටියට වෙන් කරන්න පහසු නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලෝ වෙන්නේ සුත්තවත් ආර්ය ශ්‍රාවකයන් කියලා. ඔව් සුත්තවත් ආර්ය ශ්‍රාවකයෝ කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් අර රත්න සූත්‍රයේ ඉතිපිසෝ ගාථාවේ කියනවනේ අර හතර දෙන අට දෙනෙක් අට දෙනෙක් ගැන ඒක ඉතිපිසෝ ගාථාවේ කියන රත්න සූත්‍රයේ ගාතාවකත් කියනවා. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා කියනවා මේක ෂණයෙන් සිද්ධ වෙනවා කියලා. ෂණයෙන් සිද්ධ වෙනවා කියන්නේ අභිධර්මයේ හැටියට පැහැදිලි කළොත් මොකද අභිධර්මයේදී චිත්තචෛතසික ගැනනේ කතා කරන්නේ. ඒ චිත්තචෛතසික ගැන කතා කරනොත් ඒ චිත්තය සහ ඒ චෛතසිකය පහළ වෙන ෂණය තමයි ඒ නමින් හඳුන්වන්න වෙන්නේ. සූත්‍ර ක්‍රමයේ හැටියට කතා කරනකොට මේ මාර්ගය ගැනනේ කතා කරන්නේ. එතකොට එතන මේ එක චිත්තක්ෂණයක් ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට තමයි අපි මේ මේ අනුපිළිවෙල සම්පූර්ණ මේ උද්‍යව ඥානයේ ඉඳලා එහෙම නැත්නම් සීල විසුද්ධියේ ඉඳලා මේවා සම්පාදනය කරන්න පටන් ගත්ත තැන ඉඳලා ඒතනත්තා මේ සෝවාන් වීම කියන එක ඉලක්ක කොටගෙන ඒ මඟ ඒ ප්‍රතිපදාව තමයි මේ අනුගමනය කරන්නේ. ඔව් ඒකයි කාල පරාසයක් තිස්සේ වෙන දෙයක් වෙන දෙයක්. හැබැයි අභිධර්ම ක්‍රමයට අනුව ගත්තා අභිධර්මයේ චිත්තචෛසික රූප නිබ්බාන ඉතා සියුම් විදිහට බෙදලානේ පැහැදිලි කරන්නේ. බෙදලා පැහැදිලි කරනකොට චිත්තක්ෂණය විතරයි ඒක ඒ විදිහෙන් හඳුන්වන්න වෙන්නේ. ඒකයි ඒක ෂණයෙන් සිද්ධ වෙන දෙයක් හැටියට හඳුන්වන්නේ. එතකොට ඉතිපිසෝ ගාථාවේ රතන සූත්‍රයේ අර විදිහට සඳහන් කරන් එහෙම ක්ෂණයකින් සිද්ධ වෙන කෙනෙකුට එහෙම කියන්නේ නැහැ. එතෙන් ක්ෂණයෙන් සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්න කෙනාටත් ඒ ප්‍රභේදය ප්‍රභේදගත කරගන්න පුළුවන්. මේ ප්‍රතිපදාව හැටියට දීර්ඝ කාලයක් සිද්ධ වෙනවා කියන කෙනාටත් ඒක වෙන් කරගන්න පුළුවන්. අර ලෙක්ෂණකම නිසා ඈ දෙගොල්ලන්ටම ඒකයි ඔව් දෙගොල්ලන්ටම කියන්නේ මේ දෙකක් නෙමෙයි කියන්නේ එකම කාරණේ දෙවිධයකට විස්තර කරනවා. ඔව් අරක කාල පරාසයක් තිස්සේ වෙනවා මේක ක්ෂණේ. කියන්නේ සූත්‍ර ක්‍රමය කියන්නේ ප්‍රතිපදා ක්‍රමයට. අභිධර්ම ක්‍රමය කියන්නේ චිත්තචෛසික ක්‍රමයට. එතකොට මේ චිත්තචෛසික ක්‍රමයට කියනකොට ෂණය ගැන විතරයි කතා කරන්නේ. මේ ප්‍රතිපදා ක්‍රමයට කියනකොට ඒක දීර්ඝ කාලයක් මේ චිත්තචෛසික ධර්මයන් ගොඩනගමින් යන වැඩපිළිවෙලයි පැහැදිලි කරන්නේ. එකම කාරණේ දෙවිධයකින් විග්‍රහ කෙරේ. බොහෝම පිං ස්වාමින් වහන්සේට සුඛ ප්‍රතිපදාවේ නිර්වාණය වුද වේවා. දෛත්‍යරසයි.